තෙරුවන් සරණයි සෝතාපන්න සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 279 වෙනි පිටුව සෝතාපන්න සූත්‍රය මහණේ මේ උපාදානස්කන්ධ පසකේ කවර පසකයක් එනම් රූපෝපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයයි මහණෙනි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අත්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනීද මහණෙනි මේ තෙමේ සිව් අපායේ නොඇතෙන ස්වභාව ඇත. ධම්ම නියම් වශයෙන් නියත වූ మతు තෙමගෙන මෙති සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වූ ආර්ය සව් යයි කියනු ලැබේ. සෝතාපන්න සූත්‍රය තුළ මේ කියන කාරණා අපි සූත්‍රය දිහා බැලුවොත් පංචමේ භික්කවේ උපාදානස්කන්ධා කතමේ පංචේ සේයතිදං රූප උපාදානස්කන්ධෝ පේ විඥාන උපාදානස්කන්ධෝ යතෝකේ භික්කවේ අරිය ශාවකෝ ීමේසං පංචානං උපාදානස්කන්ධානං සමුදයංච අත්තගමයන්ච ආස්වාදයන්ච ආධිනවයන්ච නිස්සරණංච යථා භූතං පජානාති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනීපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්න වෙනවා කියන්නේ සෝවන් වෙනවා කියන එක. සෝවන් සෝතපට්ටි සූත්‍රය තුල පැහැදිලි කරනවා ඔබට ඇසෙන්නේ නැති සමුදයත් අත්ගමයක් හට ගැනීමත් නිරෝධයත්. මේ කතා කරන්නේ එක්ෂණික සිතක් ගැන. මේ කතා කරන්නේ සිත ගැන. මේ කතා කරන්නේ සිතට එන අරමුණ ගැනයි. සිත කියන්නේ අරමුණු ගැනීම. අරමුණමයි සිත කියන්නේ. එහෙමනම් මේ එක අරමුණයි ඊගාව අරමුණ ඊගාව මේ විදිහට අපි අර නිතරම කියන උදාහරණ දිහා බැලුවොත් මේ මොහොතේ පොත දකින හිත ඊගා මොහොතේ බිත්තිය දකිනවා. බිත්තිය දකින හිත මල දකිනවා. මල දකින හිත පුටුව දකිනවා. පුටුව දකින හිත පොළව දකිනවා. මෙන්න මේ විදිහට සිත් පරම්පරාව දකින්න ඕනේ. ඒ කියන්නේ ඔබට දැන් සද්දයක් ඇහෙනවා. ඔබ ශබ්ද සිතක් ඇති වෙනවා. ඒකට කියනවා සෝත විඥාන සිතක් කියලා. ඊගාට ඔබට වර්ණයක් පේනවා. ඊට පස්සේ ඔබට වර්ණ සිතක් ඇති වෙනවා. ඒක චක්කු විඥාන සිතක් කියලා කියනවා. ඊට ඔබට සුවඳක් දැනෙනවා. ඒක ගන්ධ විඥාන සිතක් කියනවා. රසක් දැනෙනවා. ඒක ජීව විඥාන සිතක් කියනවා. ඔබට පහසක් දැනෙනවා. උණුසුම, සීතල. එතකොට ඔබට කාය විඥාන සිතක් උපදිනවා. ඔබට පෙර දෙයක් මතක් වෙනවා. එතකොට ඒක මනෝ විඥාන සිතක් වෙනවා. මේ අරමුණු අපි ජීවත් වෙනවා කියන්නේ මේ අරමුණු ගැනීමයි. මේ අරමුණු පැවැත්මීම තමයි සංසාරය කියන්නේ. සිතුවිලි සංසාරේ. අපි දකින්න ඕනේ මේ අපි දුක, සැප, අපි දුක් විඳින්නේ මෙන්න මේ සිත. සිතනේ මේ හැමදේම. හිතනේ කියන්නේ මේ ඉර, මේ හඳ, මේ පොළව, මේ gedara ඔක්කොම හිතනේ කියන්නේ. ඒතර මේ සිත තමයි අපිට ලෝකයක් පෙන්වන්නේ. චිත්ත වෙන නියති ලෝකේ. අපි සිත තුළින් තමයි අපි අපේ හිතට තමයි හැමදේම දැනෙන්නේ. අපි තමයි කියන්නේ මේ අසනීපෙන් ඉන්නේ. මේ හිතින් කියන්නේ. මේ සිත තමයි හැමදේම අපිට අපි අපේ සිත තමයි හැමදේම කියන්නේ. ඒතර අපිට පේනවා නෙමෙයි අපි ඇත්තටම හිතනවා. ඇහෙනවා නෙමෙයි අපි ඇත්තටම හිතනවා. දැන් මෙතන අපි ගලපන්න ඕනේ මේ කාරණාව මේ සෝතාපට්ටි වග්ගය තුල සෝතාපන්න සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්නනවා මනාකොට පෙන්නනවා දැන් උපාදානස්කන්ධය කියන්නේ මේ අරමුණමයි. අරමුණමයි ස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධය තමයි දැන් මේ පෙළ දහම දිහා බැලුවාම ඔබට මේ වචනේ පෙවුනට මේ වචන ටිකක් විතරයි තියෙන්නේ. මෙතන සරල භාෂාවෙන් අරමුණයි තියෙන්නේ. ස්කන්ධය කියන්නේ ඔබ දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ වෙන කිසිවක්ම නෙමෙයි. අරමුණමයි. දැන් ඔබට වර්ණයක් පේනවා නම් ඒක වර්ණ අරමුණක්නේ. එතකොට ඒ ඇහැ ඇහැ කියන්නේ අපි පේන බවටනේ මසැස නෙමෙයිනේ. ඒක මරණයටත් තියෙනවනේ පේන්නේ නැහනේ. එතකොට මේ පේන බව කියන එක මේ මොහොතෙමයි ඇති වෙන්නේ. ඒ මොහොතෙම ආලෝකයට ප්‍රසාදවත් වෙනවා චක්කු විඥානේ. අර කණ්ණාඩියට ආලෝකය වෙන්නම ප්‍රතිබිම්බයක් වැටෙනවා වගේ දෙයක්. ඒක අජීවී කතාවක්. ඒක අර අපි කතා කරනවානේ මේ සප් අප්‍රාණික සප්‍රාණික ඒක සප්‍රාණික නෙමෙයි අප්‍රාණික රූපයක්. එතකොට මෙතන ඔබට දැන් එන අරමුණ ඔබට දැන් මේ මේ ඇහැට ආපු කිරණේ ප්‍රතිබිම්බේ තීනසංගති පස්සෝ කියන්නේ ආලෝකයත් ගසත් නිසා වැටෙන සෙවණැල්ල. ස්පර්ශය තමයි මේ පේන බව කියන්නේ. තිනසඟති පසු ආයතනය කියන්නේ මේ තුනේ ක්‍රියාවලිය. ඇසත් රූපයත් අසේ විඥානයත් කියන තුනේ එකතු වීමයි අපි ඇස කියලා ආයතනයක් කියලා පනවන්නේ. ආයතනයක් කියන්නේ ඇත්තම සිදුවෙන සිදුවීම් සිදුවීමක්. එතන ඒ ආයතනයක ක්‍රියාවලියකින් ඵලයක් හම්බ වෙනවා. ඒ ඵලය හේව නැල්ල. ප්‍රතිබිම්බේ ඒක තමයි මනසට ධම්ම අතන චක්කු විඥානේ ద్వාරය පංච ద్వාර විඥාන පෙළ ධම්මේ පෙන්වන්නේ ඒතර ඇහ දන්නේ නැහැ මොකද්ද කියලා ඔබට මේ මේ මුලින් එන මේ ආරම්මනේ අරමුණ මේ කන ඇහ නාසය දිව කය අඳුරන්නේ නැහැ නමුත් මේ සිතක් අඳුනගන්න එකක් තමයි මේ මායාව. සිත කියන්නේ මායාවක් මේ මායාවක් සකස් වෙනවා මෙතන. පවතින මායාවකුත් නෙමෙයි සකස් වෙනවා. එතන එතන සකස් වෙනවා. తත්‍ර తත්‍ර. తතර හතර විපස්සති කියන්නේ එතන එතන මේක සත්‍ය දකින්න ඕනි. එහෙම නැත්නම් යා මායාවට රැවටෙනවා. ලෝකයේ ඇත්ත කරගෙන ගන්න ඇත්ත කරගත්ත කෙනා තමයි පෘථග්ජනයා. මිත්‍යා දෘෂ්ටික අන්ධකාරයේ ඉන්නේ රැවටෙන කෙනා. රැවටෙන්නේ නැති කෙනා අන්ධකාරයේ ඉන්නේ නැහැ. රැවටුනොත් තමයි ඔබ අන්ධකාරයේ ඉන්නේ. ඒ සැප ඔබ විඳින්නේ රැවටිලා. හැබැයි ඔබට රැවටීම සිදු නොවුනොත් මේ ඇත්ත දැක්කොත් අන්න ඔබ මිදෙනවා. අන්න සාන්ත සෝයයටපත් වෙනවා. එතකන් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටික පු탁ජන භූමියේ. මෝහ ඝන අන්ධකාරේ. පුහුදුන් මනස. ඒක සසර යනවා. ඒකට කර්ම රැස් වෙනවා. ඒකට හේතුව බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත ගැනීමයි රැවටීම. එහෙනම් ඒක පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්. අන්න මෝඩෙක් විදිහට. ඒ කියන්නේ මෝඩ ඝන අන්ධකාරය කියන්නේ එතනට. දෙයක් තියෙනවා, දෙයක් නැහැ. ඒ අපි හිතන් ඉන්න දේ නෙමෙයි තියෙන්නේ. අපිට චත්තාරෝච මහා භූතානං කියන මෙන්නේ මහා භූත පේන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ උපාදාය. ඒ කියන්නේ හල්ලග හිතින් හදපු රූපයක්. අපි හිතන්නේ මෙතන නාගහක් තියෙනවා කියලා. අපි හිතන්නේ මෙතන අඹගහක් තියෙනවා කියලා. අපි හිතන්නේ මේ තුත්තිරි ගස්, නාගස්, අඹගස්, දෙල්ගස් මේ නම් තියෙන්නේ. ඒවේ වටිනාකමක් තියෙනවා. මේක වැඩක් නැති ගහක්. මේක වටින ගහක්. මේක රත්තරම්, මේක යකඩ, මේක කළුගල්, මේක මැණික්ගල්. ඔක්කොම මේ අපේ මනසේ තියෙන විකාර රූප. මේවා විකාර. ඒ කියන්නේ මේ සතෙක්වත් මේ පාගගෙන යනවා මිසක් මේවා අගයක් දකින්නේ ඔබ ඉපදුණු පුංචි කාලේට ගියොත් ඔබත් අගයක් දකින්නේ නැහැ. මණික් ගලක් වුණත් පොලේ ගහලා විසික් කළා දුවනවා. මේ අපි හදා ගන්න දේවල් සම්මුති ප්‍රඥප්ති. අපි රැවටිලා ඉන්න මෙන්න මේ මායාවෙන් මිදෙන එකයි නිවන් මඟ කියන්නේ. නිවන කියන්නේ අවිද්‍යා මෝහ ඝන අන්ධකාරයේ මිදිලා විද්‍යා ලෝකේ කරා යන ගමන. ආලෝකෝ උදපාදි කිව්වේ ඒකටයි. චක්කුම් උදපාදි කිව්වේ මේක දකින ඇස සකස් කරගන්නවා. මේ සත්‍ය දකින ඇහක් හදාගන්න එකයි අමාරු. අපි අපි කැමති අන්ධකාරයේ ඉන්න. අපි කැමති අන්ධකාරේ මත් වෙලා ඉන්න. අපි අපි කැමති මේ මෝහගන අන්ධකාරයට. මේ ගොඩාක් අය එහෙමයි. ඔය මිනිස්සුන්ගෙන් අහලා බලන්න කැමති නැද්ද මේ අන්ධකාරේ මෙරි මෙරි ඉපදෙන්න කියලා? ඒගොල්ලෝ කැමතියි. ඒක නිසා මේගොල්ලෝ මෙරි මෙරි ඉපදිනවා. ඒක නිසා මේගොල්ලෝ අඬනවා. ඒක නිසා මේගොල්ලෝ hina වෙනවා. ඒගොල්ලන්ට දුකෙන් අර ලෝකයක් නැහැ. ඒගොල්ලන්ගේ ලෝකේ දුක්ඛ මත පතිත වුණු ලෝකයක් දුක්ඛේ පටිච්චා දුක මත පටිත වුණු ලෝකයක ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒකෙ මිදෙන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මෙන්න මේ පරම සත්‍ය හෙලි කරන්නේ මෙන්න මේ දුකෙන් මිදෙන්න. දැන් මෙතන සෝතාපන්න සූත්‍රය තුල හොඳට ඔබට දකින්න ලැබෙනවා බුදුන් වහන්සේ බොහොම කෙටි සූත්‍රයක් මෙතන පෙන්වන්නේ. නමුත් මේකේ සේරම අන්තර්ගත කරලා තියෙනවා. මෙතන මහණෙනි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආර්ය ශ්‍රාවක තෙමේ කියන්නේ මේ සිතේ සත්‍ය දකින කෙනා. බාහිර රැවටෙන කෙනා නෙමෙයි කියන්නේ. බාහිර අන්තය දැකලා සිත නාමයේ අන්තය දැකලා දෙකෙන් මිදෙන කෙනා. ඒ හැම වචනයකම අර්ථයත් එක්ක යන්න. ඒතර ඔබට මේ ගැලපෙනවා. යම් කලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඒ කියන්නේ මේ අපි ඇසුරු කරන දේ පංච උපාදානස්කන්ධ කියන්නේ මා ලොකු වචනයක් නෙමෙයි මේ එන අරමුණමයි ඇසුරු කරන දේ. සමුදය ඒක හටගත්තේ කොහොමද? නාගහක් කියන එකක් හැදුනේ කොහොමද? පොත, මේසේ, ඇඳ, පුටු මේ නම් ටික හැදුනේ කොහොමද? අනේ සමුදේ දකින්නවා කියන්නේ ඒකට. අරමුණ එනකොටම මේක ඇති වෙනව ඇති වෙන අරමුණක්. ඒ මොහොතේ ඒවා සත්‍ය දකින්නවා. අත්ගමයේ දකින්නවා. කියන්නේ ඒක එතනම නැති වෙනවත් දකින්නවා. පවතින එකක් නැහැ. සමුදයත් අත්ගමයත් ආස්වාදයත් ආදීනයත් නිස්සරණයත් අතුතේ දනීද. ඔය වචන තුනේ ලොකු තේරුමක් තියෙනවා. සමුදයත් අස්තගමයත් දැකීම තමයි උදේවැය ඥානය කියන්නේ. උදේවැය ඥානයේ තියෙන්නේ මේ සත්‍ය දකින ආර්ය භූමියට ප්‍රවේශ වුණු කෙනාටයි. බාහිර ඇත්තක් නොවන බව දකින සිතත් සත්‍යයක් නොවන බව දැකීම එන අරමුණ ඇති වෙන නැති වෙන දකින කෙනාටයි දැකීම හැකිවන්නේ. ඒ උදේහව්ව ඥානය කියන්නේ සත්‍ය දකින ඥානය. ඇති වෙන නැති වෙන ස්වභාවය එන අරමුණේ දැකීමයි උදේහව්ව ඥානය. ඒතකොට ඒක එන එක අරමුණක් හරියා දකින්න ඕනි ඉස්සෙල්ලා. ප්‍රතිපදාව මේකට ඒකයි ප්‍රතිපදාවක් තියෙන්නේ. මේ ධර්මය අවබෝධ සත්‍ය දර්ශනය අවබෝධ කෙනාටයි සත්‍ය ඥානයේ ඇති කෙනාටයි බුදුන් වහන්සේ කරන්න දෙයක් පැනවුවේ. කිසි කෙනෙකුට දෙයක් කරන්න බුදුන් වහන්සේ පනවන්නේ නැහැ මේ දර්ශනය නොදන්න. දර්ශනය දැනගන්න ඕනි ඉස්සල්ලාම. ඒකයි බණ අහන්න කියන්නේ. ඒකයි සුතවත් ආර්ය භාවය හදාගන්න සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. පරතෝ ഘോഷේ නැතුව කිසි කෙනෙකුට ධර්ම මාර්ගයකුත් නැහැ. මේ බෞද්ධ කියන දර්ශනෙත් නැතුව බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකෙක් නෙමෙයි බෞද්ධයා කියන්නේ. බෞද්ධයා කියන්නේ මේ ධර්මයේ ධර්මතාවය අවබෝධ කරගන්න කෙනා. මේ දැනුවෙන බෝඩ් ලෑල්ලට නම් වලට ගහගෙන උප්පන්න සාතිකේ දෙන බෞද්ධකම නෙමෙයි. බුදුන් වහන්සේගේ එහෙමයි නැහැ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ එහෙම කොටසකට නෙමෙයි. සමස්ත සියලුම මනුස්ස සංහතියටම බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මඟක් දේශනා කරන්නේ. ඒක ධර්මතාවය. ඒක ආගමක් නෙමෙයි ඒක ධර්මතාවය. ඒක සියලුම දෙනාට අයිතිය හැම ආගමකටම අයිතියි. ඕනම කෙනෙකුට මේ ධර්මය ඇවිල්ලා බලන්න කියන්නේ සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ. පච්චුප්පන්න ධර්මයක් කියන්නේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක. ප්‍රත්‍යක්ෂතාවය තුල දකින ධර්මතාවයක් ආගමක් කර ගැනීම මහා විනාශයක්. ඒක වෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ මහා විකාරයක් බෝඩ් ලෑල්ලක් කරෙල්ලගෙන හූ කී කී යනවා වගේ වැඩක්. ඒ නියම ඍජුභාවයේ නෙමෙයි. ධර්මය නම් ධර්මයයි. ධර්මතාවයේ ලෝක ධර්මතාවයයි. සත්‍ය නම් සත්‍යමයි. එය අප දැකිය යුතුයි නුවණින්ම. ඉතින් ඒක තමයි මේ සමුදේ එන අරමුණේ සත්‍ය දකිනවා අස්තගමේ ඒ සත්‍ය දකින්න තැන ඒ අරමුණ මායාවක් අනිත්‍යතාවයටපත් වෙනවා. මේක අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ මේ බඩු මුට්ටු කැඩෙන බින්දනේ කන්නේ නෙමෙයි. මේ සිතට අරමුණේ අනිත්‍ය දකින්නේ. අනිත්‍ය දැකීම තුලයි ඒ දුකක් බව දකින්නේ, ඒ අනාත්ම බව දකින්නේ, ආත්මීය සිතුවිල්ලක් නැති බව දකින්නේ. පුජ්‍යලයක් නැති බවපත් වෙනවා මේ අනාත්ම සංඥාවට. සිතට එන අරමුණ පමණයි අපි මේ ජීවත් වෙනවා කියන්නේ. හැම මොහොතම අපිට අරමුණක් එනවා. එයමයි සිත පවත්වනවා. එයමයි සංසාරය කියන්නේ. එහෙනම් මේ අරමුණේ සත්‍ය දැකීම තුළ මේ කතාව සම්පූර්ණයෙන් ලිහෙනවා. මෙන්න මේ කෙනා සෝතාපට්ටියටපත් වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ එනේන අරමුණ සත්‍ය දකිමින් මිදි මිදි යනවා කියන එක. ඒක සෝතයක් ගඟ ගලනවා වගේ. මේ සත්‍ය දකින සෝතයට ඇවිල්ලා. දැන් ඔක්කොම ලිහිගෙන යනවා. සේරම මිදිගෙන යනවා. අන්න ප්‍රතිපදාව මේකයි. එනේන අරමුණේ සත්‍ය දකින්න ප්‍රතිපදාව. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය එයයි චතුරාර්ය සත්‍ය දුකෙන් මිදෙන මඟ. එයයි මාර්ගයටපත් වෙන හැටි. ඒ මාර්ගයේ ඉපදුණු කෙනාට නිවනයි නිරෝධයටපත් වෙනවා. ඒ කෙනා සමුදය දකිනවා. ඒ කියන්නේ දුක්ඛ සමුදය හට ගැනීම දකිනවා. දෙයක් හටගත්තොත් ඒතර දුකමයි තණ්හාවයි. හැබැයි එතනහට ගත්තොත් ඒක දුකයි. අන්න දුක සත්‍ය, දුක සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ආර්ය කියලා කියන්නේ මේ සත්‍ය දැකීමයි. මේකේ දැන් මේක පුහුණු වෙනකොට ඔබට තියෙනවා මේක තවත් හොඳින් ලියා ගන්න ඕනේ කම. දැන් ඔව් අපි ගිය පාරත් අපි කිව්වා මේ හුස්ම දිහා බලාගෙන මේ ශුන්්‍යතාවයට ගිහිලා ආ දැන් මට මුකුත් දැනෙන්නේ නැහැ දැන් මට නිවනටපත් වුණා වගේ හිතන් ඉන්නේ ඉන්නවා කිය. ඒගොල්ලෝ කවදාවත් නිවන් දකින්නේ නැහැ. බුද්ධ දර්ශනයක් නැතුව කොතනද නිවනක් තියෙන්නේ? ඒක නෙමෙයි නිවන් මඟ. ඇයි මේ බුදුන් වහන්සේ මේ හොඳට පැහැදිලි කරන්නේ සමුදේ අත්තගමේ දකින්න? හුස්ම දිහා බලාගෙන එහෙම පාවෙන්න ඕන නම් මේවා කියන්න ඕනේ නැහෙනේ. බුද්ධ දර්ශනයේ සම්පූර්ණ සේරම පැත්තකට කළා අර වේදයේ තුල තියෙන ප්‍රාණායාම කළා හරියනවද? හැබැයි ඔබට යමක් කියන්න ඕනි. මේ සිතට එන අරමුණු දකින්න ඔය ප්‍රාණායාමයේ තියෙන සමතය වැදගත් සමතයක් නැතිවත් විදර්ශනාවක් නැහැ. විදර්ශනාවක් නැති සමතෙකුත් නැහැ. සමත විපස්සනා යුගන්දෙන් ගමනක් අපි යන්නේ නිවන් මඟ කියලා. එහෙමනම් හුස්ම දිහා බලාගෙන සිත හුස්මට අරමුණු කිරීම තුළ අපිට සිතුවිලි එනේන අරමුණ දැකීමේ හැකියාව තියෙනවා. ඒකයි අනුපිළිවෙලින් යන ගමන් මගක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනුපුබ්බ සික්ඛා කියන්නේ මෙන්න මේ ශික්ෂාවටපත් වෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සමත කමඨානක සිත පිහිටවගෙන ඔබ සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධියට එන්නේ චිත්ත විසුද්ධිය ඇති කරගෙන ditthi විසුද්ධියට එන්නේ ditthi විසුද්ධියට එනවා කියන්නේ මේ සත්‍ය දකින්නවා කියන එකයි. එයයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ දේවල් හොඳට බේරගන්නේ. එයාටයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය හම්බ වෙන්නේ සිතට එන සත්‍ය සිතුවිලි වල දැකලා මිදෙන ප්‍රතිපදාව. මෙයයි නිවැරදි නිවන් මඟ. දැන් එහෙනම් ඔබ යමක් තියෙනවා ඔබට. ඇත්තටම මෙන්න මෙහෙම මේ මේ අවස්ථාව පැහැදිලි කරනකොට හොඳට දකින්න මූලික අවස්ථාව සිත දකින්න එක සිතට එන අරමුණු දකින්න ඕනි සිතට සිහිය පිහිටවන්න බැරි කෙනාට නිවන් මඟකුත් නැහැ ඒ සිතට සත්‍ය දැකීම දෙවැනි අවස්ථාව කියලා අපි පෙන්නවා එහෙනම් සත්‍යය දැනගන්න ඕනි බණ අහන්න ඕනි පූර්වපාග ප්‍රතිපදාව තියෙන්න ඕනි ධර්මය දර්ශනාබෝධයේ බුද්ධ දර්ශනයේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක දකින්න එක ඒක තියෙන්න ඕනි. එහෙනම් ඒකේ නම් මේ සේරම එන අරමුණ එතනම දකින්න ඕනි. ඒ දැකීම තුළ මිදීමක් තියෙනවා. අන්න එතන ශුන්්‍යතාවයක් හම්බ වෙනවා. බාහිර ඇත්ත වෙන්නේ නැහැ, සිත ඇත්ත වෙන්නේ නැහැ. එන අරමුණ මිදුණු ගමන් ශුන්්‍යතාවයට වැටෙනවා. මේක මහා නුවණින් දකින්න ඕනි තැනක්. දැන් වේදේ තුල හුස්ම දිහා බලන් ඉන ශුන්්‍යතාවේ එතරම් ශුන්‍යතාවයක් තියෙනවා. එතන ධර්මාබෝධය නැති නිසා පෘ탁ජන භූමියේ ලෞකික සමාපatti ගිලිහෙනවා. පවතින්නේ නැහැ. ඒවා ලෞකිකයි. නම මෙතන ලෝකෝත්තර භූමියේ සමාධි වෙනස්. ඒවා ලෝකෝත්තර සමාධි පිරෙන්නේ නැහැ. ඒ සත්‍ය දකින්න එක කවදාවත් පිරෙන්නේ නැහැ. ඔබ දැන් ඔබ දකින්න ඇත්ත මේ කතාවේ. ඇත්ත ඔබට නැති කරන්න පුළුවන්ද? ඔබේ සිතේ ඇත්ත දැනගතට පස්සේ කිසි කෙනෙකුට බෑ ඔබගේ සිතේ ඇත්ත මකන්න. ඔබට බොරු කියලා රවට්ටන්න බෑ. ඒකයි මේවා කවදාවත් මේ පිරෙහෙන්නේ නැහැ කියන්නේ. ලෝකෝත්තර සමාධි පිරෙහෙන්නේ නැහැ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ලෝකෝත්තර සමාධි පිරෙහෙන්නේ නැහැ. ඒ නියත සම්බෝධි පරායන වෙනවා. මේ නිකන් බොරුවට නිකන් අර හිත්ලුවට කියන ඒවා නෙමෙයි. සෝතාපට්ටි මාර්ගයට එන කෙනෙක් කියන්නේ සෝතාපන්න වෙන කෙනෙක් කියන්නේ අවබෝධය තුලින් ඒ ප්‍රත්‍යක්ෂතාවයට යන කෙනාටයි මේක දන්නේ. අනිත් අය නිකන් හිතලුවට කියන්නේ. එයාලා මේ ධර්මය අවබෝධ වෙලා නෙමෙයි. මේවත් පිරිහෙනවා, ඒවත් පිරිහෙනවා. එහෙම කිය, එහෙම කියන්නේ ඇත්තටම අඥානෙයි. බුදු කෙනෙක් බොහොම ඍජුව මේවා දේශනා කරනවා. ඒකට හේතුව තමයි මේ බාහිර බොරුවක් කියලා එයාට තේරෙනකොට කොහොමද එයා පිරෙන්නේ? ඒක වෙන්නේ නැහැ. ඒකයි සෝතාපන්න කෙනා නියත සම්බෝධි පරායනයි. ආත්ම හතක් ඉවදුනත් එයා සුගතියකමයි උපදින්නේ. දුගතියට වැටෙන්නේ බෞද්ධයාට සුගති පරායන වෙන්න තියෙන එකම මඟ මෙයයි. අබෞද්ධෝත්පාද කල්පක බුදු කෙනෙක් නැති කල්පක පින්දාම් කර කර ගියා වෙන්න පුළුවන්. නමුත් ඒ කල්පයන් නෙමෙයිනේ මේ ධර්මය ඇහෙනවා කියන්නේ. ධර්මය ඇහෙනවා කියන්නේ ඔබ පින් සම්පූර්ණයි. ඔබට තියෙන දැන් නිවන් මඟ. ඔබ ඒකත් අත්හැරලා දාලා තව බුදු කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්නවනම් ඒ ඔබේ අඥානකම. ඒ ඔබේ පහත් තත්ත්වයට වැටෙන තැන ඔබගේම දුර්වලකම. එතන නෙමෙයි මේ අපි ඉන්නේ. අපි ඉන්නේ ආර්ය ප්‍රතිපදාවක කටයුතු කරන ප්‍රතිපදාවේ මාපුදන්නෝ මාපුදන්නෝ වෙත කියපු ඒ උතුම් බුද්ධ වචනයට හිස ගෞරව කරනවා. ප්‍රතිපදාවයි වැදගත්. අපිට අපිට තියෙනවා මේ එනේන සිත දකින්න. අපිට බොරු කරන්න බෑ. බාහිර ඇත්තක් නෙමෙයි. අපි හිතින් ඔක්කොම හදාගෙන ඉන්නේ. අපි සිතේ තියෙන ලෝකෙක ජීවත් වෙනවා චිත්තේන නියති ලෝකේ. ඒ බොරුව අපි දකින්න ඕනේ නැතයි බෞද්ධයෙක් නෙමෙයි. බාහිර දෙයක් තියෙනවා නම් එතන භවයේ තියෙනවා. එහෙම දෙයක් නැති බව දැකීම බෞද්ධයෙක් වෙනවා. එතනිනුයි බෞද්ධයෙක් වෙන්නේ. ඒ කෙනාට බාහිර මරන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ, හොරකම් කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ, මංකොල්ල කන ඒ කිසි අවඩයකට එයා යන්නේ නැහැ. සැබෑ බෞද්ධයෝ නැතිකමයි අද මේ රටේට වෙලා තියෙන විනාශේ. එතනට එන්න ඕනි. මුළු සමාජයම ඍජු වෙන්න ඕනි. ඒක අමාරු වෙන්න පුළුවන්. ඒක ලේසි නෑ තමයි. ඒකට යම් කාලයක් ගත වෙනවා. නමුත් එතනට යා යුතුයි. කවදා හෝ එතනින් තමයි අපි දකිනවා මේ මෑත යුගයේ එතනට යන්න මේ අවස්ථාව අපිට තියෙනවා. මේ අවස්ථාව මේ මේ යුගයේ වෙනකොට උදා වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කරන යුගයක් ඇවිල්ලා. දැන් අර වැඩිබන කියන සමහර භික්ෂුන් වහන්සේලා තාමත් කී කී යනවා එක එක වැඩිබන. ඒවා වැඩිබන, ඒවා බුදුබන නෙමෙයි. නූතන යුගයේ දෙව්දත්ලා වගේ ධර්ම දේශනා කරන අය ඉන්නවා. නූතන යුගයේ දෙව්දත්ලා ධර්ම දේශනා කරන යුගයක් අපි දකිනවා. එහෙමත් මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දෙව්දත් වගේ බණ කියන්නේ. ඒවා දෙව්දත්ගේ ශාසනය. ගෞතම බුද්ධ ශාසනයේ තියෙන නිර්මල මාර්ගයක්, ඍජු මාර්ගයක්. ඒකේ නෑ ඔය කියන එකක්වත් ඔය අවිද්‍යාව තුළ මේක විද්‍යාව පදනම් කරගත්ත මාර්ගයක් සත්‍ය දකින්න ඕන. ඉතින් බොහොම ඍජුයි මේ සෝතාපන්න සූත්‍රය ඔබට දකින්න ලැබෙනවා මේ ආස්වාදේ ආදීනව නිස්සරණේ තතුසේ දනීද. දැන් මේ එන අරමුණේ තමයි ආස්වාදේ ආදීනව නිස්සරණේ දකින්නේ. නැතු මේ මේ ජීවත් වෙලා මේ ආදීනව මේක ආස්වාද මේක නිස්සර ඕක එහෙම එකක් නෙමෙයි මේ. දැන් ඔක්කොම එතනට පටලවන්න එපා. සංසාරේ මෙරි මෙරි උපදින සංසාරේ නෙමෙයි මේ. සියසිතවිලි සංසාරේ මේ සිත එනවා නැති වෙනවා. ඊගව සිත එනවා නැති වෙනවා. ඊගව සිත එනවා නැති වෙනවා. ඔතනයි නිවන් මඟ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත ඇති වෙන නැති වෙන සංසාරේ. එයයි සංසාරේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ආස්වාද ආදීනෝ නිස්සාරණේ මේ එන සිත බාහිර ඇත්ත කරගත්තොත් ඒක ආස්වාදයට යනවා. ඒක ඇත්ත දැක්කොත් ඒක ආදීනව දකිනවා. එහෙම වුණොත් ඒක නිස්සරණ යන සිත මිදෙනවා. අන්න නිවන් මඟ. උපාදානස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ ඕකටයි. ආස්වාදේ ආදීනව දකින්න කියන්නේ ඕකටයි. ශ්‍රමණ සූත්‍රයේ ශ්‍රමණ වෙන්නේ ඔතනින්. ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. චීවරයක් දාගත්ත පමණින්. ශ්‍රමණෙක් වෙනවා නම් සිතේ ඇත්ත දැකලා මිදෙන්න ඕනේ. එනේන සිත දකින්න කෙනාටයි ශ්‍රමණ කියන්නේ. දකින්න ශ්‍රමණ සූත්‍රය අපි කලින් දේශනා කරා. ඔබ දකිනවා ඒකේ තියෙනවා මේ විදිහටම. සමුදය දකින්න, අත්තගමේ දකින්න, ආස්වාදයේ දකින්න, ආදීනව දකින්න, නිස්සන්නේ දකින්න. එන අරමුණේ දකින්න කියන්නේ මේ. පැහැදිලි ඔබට ඍජුවම නිවන් මගයි සියල්ලම මේ ප්‍රතිපදාව තුළ සිද්ධ වෙනවා. ඔබට මේ දේ පුරුදු වුණොත්, පුහුණු වුණොත් ඔබට යමක් වෙනවා. ඒක තමයි ඔබට මේ පේන දෙයට එහා ගිය දෙයක් දැනෙන්න ගන්නවා. ඒකයි ධම්ම චක්කුසේ පහළ වෙනවා කියන්නේ. ඔබ මේ සම්මුති නම් තියෙන ඔක්කොම මැකෙනවා ඔබේ ඉස්සරහම. ඔබ ලෝකේ පරිහරණය කරනවා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. ඇයි සම්මුති නම් වලට ඇවිල්ලා තියෙන්නේ? ඔබ කියනවා මේක නාගහ, මේක නුගගහ, මේක අඹගහ, මේක පොල්ගහ. පොල්ගහ කිව්වේ නෑ පොල්ගහ කියලා. නාගහ කිව්වේ නෑ නාගහ කියලා. අඹගහ කිව්වේ නෑ අඹගහ කියලා. අපි දාගත්තේ නම්. ඔබ දන්නවා කොරෝනා කියලා වෛරසයක් ආවා. ඒකට කිව්වා ඊට පස්සේ COVID-19 කියලා. දැන් ඒකට කියනවා ඇල්ෆා බීටා කියලා. මේව ඇත්තද? මේ නම් අපි දාගෙන බොරුවක් කරන්නේ. මේ නම් අපි දාගන්න අපි නම් තමයි ඇසුරු කරන්නේ. නම් ද ඇත්ත. නම් අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඇත්ත වෙනස් කරන්න පුළුවන්. ඇත්ත වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? සත්‍ය දකින්නවා කියන්නේ මේ නම් ටික අයින් කරනවා. නම් ටික අයින් කරාම නාගස් නුගගස් අඹගස් දෙල්ගස් ඒව නැහැ. ගස් විතරයි තියෙන්නේ. එහෙම දෙයකුත් ඔබට හම්බ වෙන්නේ හතර මහා භූත මහ පොළොවට පස් වෙනවා මහ පොළොවෙන් හට ගන්නවා මහ පොළොවට පස් වෙනවා හතර මහා භූත කියන්නේ ඕකට. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන්නේ පඨවි කියන්නේ මේක ඝන වෙන මේක ද්‍රව වෙනවා රස්නි වැඩි වුණොත් වායු වෙලා උණු වෙලා යනවා තව ටිකක් වැඩි වෙනවා. අන්තිමට නැත්තර නැති වෙලා යනවා. ඕකට කියනවා හතර මහා භූත කියලා. ඇයි ඒ? භූත කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. භූත කියන්නේ සකස් වෙලා නැති වෙනවා කියන එක. සකස් වෙලා නැති වෙන සබහාදහමක අපි ජීවත් වෙනවා. සකස් වෙලා නැති වෙන සබහාදහමක් පවතින්නේ නැහැ. ඒකයි අනිත්‍ය වෙනවා කියන්නේ. මේ සිතේ එන සත්‍ය දකින්න තැනම සිත අනිත්‍ය වෙනවා. සිත පනවන්න බැරි වෙනවා. එයයි අරහත් මාර්ගය කියන්නේ. අපි ඊගාව දවසේ කතා කරමු අරහත් සූත්‍රය ගැන. දැන් අපි කතා කරේ සෝතාපන්න සූත්‍රය. එතකොට මේක සෝතාපන්න වෙනවා කියන්නේ මේ සෝතේට පැමිණෙනවා එනේන සිතේ සත්‍ය දකින්න තැනට එනවා. මෙතනදී අපි කියන්න ඕනේ අධීර වලට බෙදාගෙන මේ ධර්මයේ ප්‍රවුණු කර යුතු වෙනවා. සිත දකින්න ඕනේ. මේක වර්ණ සිතක්, ගන්ධ සිතක්, මේක රස සිතක්, මේ එළවලු කපනකොට, විදිනකොට මේවා මුල් අවස්ථාවේ දකින්න ඕනේ. සිත. ඒ විපා කියලා බෑ. හැබැයි මේක තව ටිකක් එහාට යනකොට, ඒ කියන්නේ අනාගාමි භූමියට එනකොට මේ සිත සත්‍යයක් නොවනවා කියලා දකින තැන ඔය එනේ එන සිත ඒ මොහොතේම මිදෙනවා. එතනයි හුදකලාව එන්නේ. බද්ධේ කොරත්නෝ සූත්‍රයේ නෙතන්ට. එතකොට මේ සිතට මේ එනේන අරමුණ දකින්න තැන මිදින එතනම මිදෙනවා. මිදෙන ස්වභාවය තුල ශුන්‍යතාවයටමපත් වෙනවා. ඒ තුල ඒ සිත එනේන සිත ඒ කියන්නේ ශබ්දේ ශබ්දයක් විතරයි, ගන්ධේ ගන්ධයක් විතරයි, වර්ණේ වර්ණයක් විතරයි එතන එනවා හුදකලා. එතන ඇත්තටම emptiness. ඒ කියන්නේ ශුන්‍යයි. ශුන්‍යත චේතෝ විමුක්තිය තියෙන්නේ අනාගාමි භූමියෙන් පස්සේ. එතනදී ඔබට කරන්න දෙයක් නැහැ. එතනදී ඔබ එනවා ඕගතරණ සූත්‍රයට. ඔබට තියෙන්නේ අරමුණ දකිමින් මිදෙන අන නිහඬ ස්වභාවයක පවතින. හැබැයි මේක පටන් ගත්ත තැන කළා බෑ. අර හුස්ම නොදැනෙන ස්වභාවය ආනාපාන සති භාවනාවත් ඔතනටමයි එන්නේ. මේ දන්න කෙනාටයි මේක හම්බ වෙන්නේ. එතනදි කරන්න දෙයක් නෑ තමයි. බලාගෙන ඉන්න තියෙන්නේ. සිත අරමුණු වෙනවා යනවා බලාගෙන ඉන්නවා. ඒක විපස්සනාව. හැබැයි ඒක අවසාන කොටසේදී ඔබට හම්බ මුලින් ඒක නෙමෙයි ඔබට තියෙන්නේ. මුලින් ඔබ මේ සිත දකින්න ඕනි බාහිර කුමද්ද දකින්න ඕනි සිත හැදෙන හැටි දැකලා මිදෙන හැටි දකින්න. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ. සෝතාපන්න නොවි අනාගාමි වෙන්න බෑ. අද සමහර අය හිතන් ඉන්නවා මුකුත් කරන්න ඕනේ නැහැ හිතට බලාගෙන හිටියම ඇති හිත දිහා කියලා. ඔය අනාගාමී වෙන්න හදනේ සෝතාපන්න නොවි. ඔය මාර්ගේ පටලවගෙන. සමහර වෙලාවට දියුණු භික්ෂුන් වහන්සේලා කියන කෑල්ලක් අල්ලගෙන. මොකද උන්වහන්සේලා මේක පැහැදිලි කරගෙන යනකොට අන්තිමටම ওই ටික කියනවා. අහන් ඉන්න කෙනා අල්ල ගන්නවා මුකුත් කරන්න දෙයක් නැහැ අපිට තියෙන බලන් ඉන්න තමයි කියලා. එයා රැවටෙනවා. එයා තාම අර ටික දැකලා නැහැ. ඒක නිසා බොහොම පරිස්සමින් සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ ඔලුවටම දෂ්ට කරනවා මාර්ගයේ තියෙන හරියටම තැන් ටික අල්ලගත්තේ නැත්තම්. ඉතින් මේ ටික ඔබගේම මේ මාර්ගය අනායට තමයි උදව් වෙන්නේ වචන ටික. මහණෙනි මේතෙමේ සිව් අපායේ නොවැටේ අන්න සතර අපායේ මිදෙන මග මේ සිතේ සත්‍ය දකින්න කෙනා. මහණෙනි මේතෙමේ සිව් අපායේ නොවැටේ සතර අපායේ නොහැටේ සතර අපායේ මිදේ සතර අපායේ මිදෙන එකම මඟ මෙයයි මානෙනි. ඒකයින මග්ගෝ අයම් බික්කවේ. දැන් ඔබ මොකද හිතන්නේ? කෝසල මල්ලිකා දේවිය අසිදිසි මහා දානෙ දුන්නා දුගතියට වැටුණේ ඇයි? මෙන්න මේ ටික දැක්කේ නෑ. දර්ශනේ බුද්ධ දර්ශනේ දන්නේ නැහැ. සතර අපායට වැටෙනවා කොච්චර දාන දුන්නත් බුද්ධ දර්ශනේ නොදැන දෙන දානේ. සම්මා දිට්ඨික නැහැ. මිත්‍යා දෘෂ්ටිය තුළ දෙන දානත් වැටෙන්නේ දුගතියටමයි. අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාර හැදුවත් වැටුනේ දුගතියටයි. බුද්ධ දර්ශනය අවබෝධ වෙලා තිබිලා නැහැ. ඒ තුල යමෙක් හිටියනම් කවදාවත් දුගතියට වෙටෙන්නේ නැහැ. මේ සූත්‍රය තුලත් ඒක පෙන්නනවා. මහණෙනි මේතේ මේ සිව් අපායේ කිසිදා නොඇටේ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන කිසිදා දුගතියට වැටෙන්න හේතු නැහැ. මෙන්න නියත සම්බෝධි පරායන වෙන්නේ මේ සිතේ සත්‍ය දකින කෙනා පමණයි. එයා සම්මා දිට්ඨියට පැමිණි කෙනා පමණයි. එයයි සම්මා දිට්ඨියට පැමිණෙනවා කියන්නේ. ධම්ම නියාම වශයෙන් නියත වූ మతు තෙමග නැමැති සම්බෝධිය පිහිට කොට ඇති ඒ සෝවාන් වූ අරිසව් යයි කියනු ලබන්නේ මෙන්න මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනයි. දැන් ඔබ සෝතාපන්න සූත්‍රයේ මනාකොට මේ තමන්ගෙම අතුලාන්තය තුළ මේකේ මොකද්ද තියෙන්නේ කියන එක ගැන අවබෝධයක් ඔබට තියෙනවා. වැදගත් වෙන්නේ සෝතයට පැමිණීම කියන්නේ සත්‍ය දැකීමට පැමිණෙන එකට. මිත්‍යා දෘෂ්ටියේ අපි පු탁ජන ඝන අන්ධකාරයේ මිදිලා සම්මා දිට්ඨියට පැමිණෙන හැටි. අන්නේ සෝතයට පැමිණෙන හැටි. ඒ කෙනා කොයි මොහොතේ මලත් සුගති පරායන වෙන්න හේතු තියෙනවා. සෝවන් වෙන්නම ඕනේ මාර්ගයට ආවත් ඇති. සෝවන් මාර්ගය තුලත් ඒ කෙනා සම්බෝධි පරායන වෙනවා. අපි ඔබට ඉදිරියේදී තවත් මේ ගැන පැහැදිලි කරන්නම්. කොහොමද කෙනෙක් මේ මාර්ගයට සිත තබා ගැනීම තුලම සම්බෝධි වෙන්නේ කියලා. සම්බෝධි පරායන වෙනවා. මේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය අති විශිෂ්ටයි. ගොඩාක් අද ඉන්න බෞද්ධ සමාජයට මේ ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා අර පුහුදුන් අර දෙව්දත්ගේ බණ අහගෙන හිතෙනවා මේ නිරය අපාය ගැන. ඒ ගැන හිතලා හිතනවා දිවි ලෝක යන්න ඕන කියලා. ඒව තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික ආගම්වල. බුද්ධ දර්ශනේ ඔතන නැහැ. ලියා ගන්න හරි පහසුයි මේක. හොඳයි එහෙමනම් මේ උතුම් බුද්ධ වචනේ ඔබගේම අභිවෘද්ධියට හේතු වෙන්න ඕනි. නියත සම්බෝධි පරායන වෙන්න මේ සෝතාපන්න සූත්‍රය කරන විග්‍රහය ඔබට මහෝපකාරී වෙන්න ඕනේ. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝතාපන්න සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 279 වෙනි පිටුව සෝතාපන්න සූත්‍රය